ප්‍රායෝගිකයි සමත හිත කරයි සිද්ධාලේප මොස්සවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා ශබ්දාකාරයක් තුළ ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පිළිබඳ පාඨමාලාව. ශාස්ත්‍රීය සිටින සහ ආධුනික අය සඳහා සැකසුණු න්‍යායාත්මක සහ ප්‍රායෝගික දේශනවලින් සමන්විත මෙම පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශයේ ප්‍රවීණ දේශක මණ්ඩලයක් මගින් මෙහෙවනු ලැබේ. කාලය සතියන්ත දින 24යි. පාඨමාලා ගාස්තු රුපියල් 30000යි. පාඨමාලාව අවසානයේ ගුවන්විදුලි සංස්ථා මුද්‍රාව සහිත වටිනා සහතික පතක් පිරිනැමේ. ඔබටම ශාස්ත්‍රයට ඇතුළු වීමට බලාපොරොත්තු වෙන සිටී නම් අදම අයදුම් කරන්න. ඉංජිනේරු පුහුණු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. අමතන්න දුරකථනයෙන් සුධර්මා 0714 421 557 0771 729 870 0714 421 557 0771 729 870 පෙරවරු 10යි විනාඩි 4යි දැන් වෙලාව ඔබ එක්වී සිටින්නේ ස්වදේශීය සේවය සමග විශ්වයේම සාහිත්‍ය රසවින්දනය සංගීතය තුලින් එකමැසකින් දකින්නට පුළුවන් ඒක හරි වටිනවා මේ ඒ වෙනුවෙන් ඉඩකඩ Thank you. විශ්ව මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි කාන්තාව වඩා දරුණු ලෙස පීඩාවට පත් වූ බව කියවෙන වසර 1800 වකමනුවේ බෙන්ගාලය පසුබිම් කොටගත් නවතම හින්දි සිනමා පටයක් මේ නොබෝදා ඉන්දියාවේදී නිකුත් වූවා. බුල්බුල් නැමැති එම සලරුව අමිත් ත්‍රිවේදිගේ සංගීතයෙන්ද සරු වූ බව පැහැදිලියි. එයට ඇතුළත් මෙම ආරම්භක තේමා සංගීතය ඊට කදිම සාක්ෂියක්. කෝණුන් ගැයූ ඒ දවස ඉතා ජනප්‍රියව පැවති පොඩි මල් එතනෝ ගීතය ආචාර්ය අමරදේවයන් විසින් කිසියම් වැඩසටහනක් සඳහා පියානෝව වයමින් ගායනා කළ දුලබ අවස්ථාවට දැන් සමන් දෙන්න. පොඩිමල් එතනෝ සුරතල් එතනෝ විමල් එතනෝ සුරතල් එතනෝ කාට ඇසෙන් අදනනේ කදිමට කවි කියන්නේ ඉඳ තනියම ගන්තරේ පුදිමල් එතනා සිටිද ඒ රණගිර විට ඇසෙනසේ කියන්නේ කවි නෙලසේ නිකමට සිතුනා නිකමට සිතුනා පොත් මල් එතනෝ සුරතල් එතනෝ ගංගදිය තුල හිරු තවදුරටත් දිදුලන්නේ ඇයි? මුහුදු රළත් වෙරළ සිපගන්නේ ඇයි? විහඟුන් තවමත් ගී ගයන්නේ ඇයි? ඔහුගේ ආදරය අහිමි වීමත් සමග ලෝක විනාශය ඇරඹුණු වග කිසිවෙකුටත් නොවැටහීම මට අදහාගත නොහැකි. ගායිකා ස්කීටර් ඩේවිස්ගේ මේ ගැයුම වසර ගණනාවක් පෙරනි එහෙත් කිසිසේත් සංගීතමය වශයෙන් විනාශ නොවූ ගීතයක් විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි. ඊතා සුපතල සීගිරි කුරුටු කී තුල කිසියම් සංගීතයක් ගැබ්ව තිබේද යන දැඩි කුකුස ප්‍රකට මාධ්‍ය වේදිකව සිටි ධර්මශ්‍රී කුරුප්පු මහතා තුල පැවතුණා. ඒ පිළිබඳව ඔහු විද්වත් සංගීතඥ මත විමසුවා. ගුරු දෙවි සුනිල් සාන්තයන් හැර සෙස්සන් එවන්නක් නැතයි පවසා සිටියා. එහෙත් එගීවල ඇති අක්ෂර තුලින් මතු වූ සංගීත ස්වර ඔස්සේ සුනිලුන් කළ විශිෂ්ට සීගිරි පර්යේෂණ ගීතාවලියෙන් එකකට දැන් සවන් දෙමු. ගායනයේට සුනිල් සාන්ත, නාලිනී රණසිංහ සහ අයිබෝ ඩෙනිස්. Thank you. මැති බැලුමොසේ නිලුකුල් නිලුකුල් නිලුකුල් ලැබුම් මැති නිලුකුල් ලැබුම් මැති බැලුමොසේ සීරජු asiri asiri asiri asiri asiri asiri ඇසුන් asiri asiri asiri asiri asiri බැලුමු බැලුමු ඇසුන් asiri asiri asiri asiri asiri නිලුපුල් ඇසුන් asiri බැලුමු සෙයගිරි බැලුමු බැලුමු සෙයගිරි බැලුමු බැලුමු සෙයගිරි ඊරදු යසතෙරේ තුඹුමුළු ලෝකතෙරේ නිරුකුල් ලසුන් අතිරි බැලුම සිහිගිරි Thank you. පිළිබඳු මුසෙහිගිරි නිලුකුල් නිලුකුල් නිලුකුල් ඇසුන් අපි නිලුකුල් ඇසුන් අපිරි බැලු මුසෙහිගිරි සීරජු යසස සිරි යසස සිරි යසස සිරි దుమ్ములు లౌ పెతిరి లౌ పెతిరి లౌ పెతిరి నిలుపుల్ నిలుపుల్ నిలుపుల్ నిలుపుల్ నిలుపుల్ల సున్నతిరి నిలుపుల్ల సున్నతిరి నిలుపుల్ల సున్నతిరి నిలుపుల్ల సున్నతిరి అసిరి అసిరి అసిరి అసిరి అసిరి అసిరి ఎసున్ అసిరి అసిరి అసిరి అసిరి అసిరి బెలుము బెలుము ఎసున్ అసిరి అసిరి అసిరి అసిరి అసిరి ಹಸಿರು ನಿಲುಕುಲ್ ಹಸುರು ಹಸಿರು ಬೆಲುಮು ಸಿಹಿಗಿರಿ ಬೆಲುಮು ಬೆಲುಮು ಸಿಹಿಗಿರಿ ಬೆಲುಮು ಬೆಲುಮು ಸಿಹಿಗಿರಿ ಸೀರದು ಯಸಿರಿ ತುಂಬು ಮುಳುಳು ಕಸಿರಿ ನಿಲುಕುಲ್ ಹಸುರು ಹಸಿರು ಬೆಲುಮು ಸಿಹಿಗಿರಿ ඉන්දියාවේ ලතා මංගেশකර් ආශා භෝස්ලේ වැනි ගායිකාවන් මතුවීමට පෙර සිටියා වූ ශිල්පිනියන් අතර ඉමහත් ජනප්‍රියතාවයක් දිනා තිබූ දක්ෂ ගායිකාවක් ගීතා දත්. එහෙත් අවාසනාවන්ත මරණයකින් ඇගේ දිවිය නිමා වූවා. 12 o'clock නැමැති හින්දි චලනචිත්‍රය සඳහා ඔබි නයියාර්ගේ සංගීතයට ඈ ගායනා කළ ප්‍රීතිය ඉහ වහා ගිය තරුණියකගේ හැඟුම් පළවන අයුරුයි මේ. Thank you. එකසේ වසික ප්‍රිය ස්පාඤ්ඤ ගීයක අනුවාදනයකින් පෙරෙන රස මිහිරයි මේ Thank you. හේමන්ත සපරමාදු සමග සමන්ත පියසෝම. නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ. නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය. විශ්වමధుර ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි. විශ්වමధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනාරත්න. ලෝකයේ පැවැත්ම පවතින්නේ මවගේ කිරිත් හිරුගේ එළියත් නිසාය. දරුවා රටට ආදරය කරන පුරවැසියෙකු කිරීමේ අත්පොත තැබීම සිදුවන්නේ මවගේ අතිනි. පවුලේ සතුට රඳා පවතින්නේ ගෘහණියගේ කැපවීමෙන්. කාන්තාවන්ට සුරක්ෂිත හෙට දවසක්. රට හදන සෞභාග්‍යයේ දැක්ම ඔබට රටක් රටට හෙටක්